බුද්ධ ධම්ම සංඝ යන ඒ ත්‍රිවිධ රත්නයේ අපරිමිත ගුණ මහිමය සත්‍ය ක්‍රියාවකට පදනම් කර ගැනීමට තරම් ප්‍රබලයි. ඒ බව මේ පින්නතුන් නිතර භාවිතා කරන රතන සූත්‍රයෙන් හොඳට පැහැදිලි වෙනවා. සදහවත් බෞද්ධයින් බොහෝ විට උපද්‍රව අවස්ථාවල ආරක්ෂක මන්ත්‍රයක් පිළිතක් හැටියට සජ්ජායනා කරන රතන සූත්‍රයේ අගහරියේ එන ගාථාවක් තමයි අපි අද මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. මේ රතන සූත්‍රයේ නිදාන කතාව හැටියට අටුවාවල දක්වන්නේ විශාලා මහනුවර ඇති වුණු දුර්භික්ෂ භය, අමනුෂ්‍ය භය, රෝග භය කියන ත්‍රිවිධ භයක් දුරු කරලා සත ශාන්තිය සලසන්න තිලෝගුරු බුදුරජාන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළ බවයි. විශාලා මහනුවර බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලයේදී නම් ඒ දඹදිව තිබුණු ඊ타මාත්ම සමෘද්ධිමත් රාජ්‍යයක් බොහොම ධාර්මිකව ඊ타මාත්ම ක්‍රමානුකූලව සමූහාණ්ඩු ක්‍රමයට පැවැත්වුණු රාජ්‍යයක් හැටියට පොතපතේ සඳහන් වෙනවා. නමුත් යම්කිසි අවස්ථාවක නියංසායක් ඇති වෙලා දුර්භීක්ෂයක් ඇති වුණා. පළමුවෙන් දුගී දිලිඳු මිනිසෙයින් මැරෙන්න පටන් ගත්තා. නගරවාසීන් ඒ මලසිරු නගරයෙන් පිටට දැම්මා. ඒවා කුණු වෙලා අන්තිමට ඒක නිසා අමනුෂ්‍යයින් ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා නගරයට ඇතුල් වුණා. තව තවත් මිනිසුන් මැරෙන්න පටන් ගත්තා. ඒකම එතන සඳහන් වෙනවා අහිවාතක රෝගය. දැන් මේ කාලේ හැටියට කියනවනම් මහා මාරිය රෝගය කියන සංගතියකුත් ඇති වුණා. ওই විදිහට දුර්භික්ෂ බය, අමනුෂ්‍ය බය, රෝග බය කියන ත්‍රිවිධ බයක් ඇති වෙච්ච අවස්ථාවේ ඒ ඒ විශාලා මහනුවර වැසියන් අවිත් රජවරුන්ට පැමිණිලි කරා. එතකොට මේ පිරිස සංඝාගාරයේ රැස්වීම ශාලාවේ රැස් වෙලා කලයුත්ත ගැන සාකච්ඡා කරන අතරේ මහා irdimat මහානුභාව සම්පන්න තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දැන් පහළ වෙනින්න තථාගතයන් වහන්සේ උන්වහන්සේට අපිට පිට වෙන්න පුළුවන් කියන ඒ නිගමනයට ඇවිල්ලා ලිච්ඡවි රජවරුන් දෙදෙනෙක් නොයෙකුත් පඬුරුත් සහිතව රජගහනුවර බිම්බිසාර රජුරුවන් වෙත යවුවා. මොකද ඒ අවස්ථාවේ වේළුවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. එතකොට එතන කියවෙන හැටියට රාජතුමා ඒ ගැන උපේක්ෂා වෙලා Taman මේක දැනගන්න කියලා කිව්ව නිසා ඒ පිටස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආයාචනය කළා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේක පිළි අරගෙන පොතපතේ මහා විස්තරයක් සඳහන් වෙනවා. ඒව මේ කියන්න ගියොත් මේ අපිට වඩා වැදගත් දේවල් කියන්න බැරි වෙනවා. කොහොම නමුත් විශාලා මහනුවට වැඩම කරලා ඒ විශාලා මහනුවර සීමාව හරියට එනකොටම මහා මේඝ ගර්ජනාවක් වැහැලා ඒ මිනි කුණපාදිය ගඟට ගසාගෙන ගියා කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නගර දොරටුවේ ඉඳගෙන රතන සූත්‍රය දේශනා කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා මේ සූත්‍රයෙන් පිළිත් කරමින් නගරේ ප්‍රාකාර තුල හැසිරෙන්න ලිච්ඡවි කුමාරයින් එක්ක කියලා ඒක අනුව ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය පිරිතක් හැටියට සජ්ජායනා කරමින් වැඩම කළා. එහෙම කළා අර කියාපු ත්‍රිවිධ බය දුරු වුණ බව කියනවා. දැන් එතකොට ඕක තමයි ඉතින් කෙටියෙන් කිව්වොත් රතන සූත්‍රයට නිදාන කතාව. දැන් ඉතින් මේ මේ රතන සූත්‍රයේ මේ පින්නතුන් කවුරුත් පරිත්‍රාණයක් පිරිතක් හැටියට භාවිතා කරනවා. රතන සූත්‍රයේ ඒ දැන් අපි විග්‍රහ කරගෙන යනකොට තේරුම් ගන්න පුළුවන් වේවි. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගැඹුරු ගුණ පිළිබඳව සත්‍යක්‍රියා ස්වરૂපී ගාථා මාලාවක් ඇතුළත් වෙන්නේ. ඒකට සත්‍යක්‍රියාවක් නම් සත්‍ය මොකද්ද කියලා දැනගන්න සිද්ධ වෙනවා. අර්ථය සත්‍ය හරියට තේරුම් ගන්නේ නැතුව කරන සත්‍යක්‍රියාව ඒ තරම්ම ආනිසංස සම්පන්න නැහැ. ඒක නිසා අපි මේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන විවරණයේදී ශබ්ද රසයට වඩා අර්ථ රසය ගැන සැලකිලිමත් වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්නතුන් බොහෝ විට ඔය පරිවර්තන ආදීන් මේවා දැනගෙනත් ඇති. ඒ නමුත් හැකි තාක් දුරට හැම කෙනෙකුටම තේරුම් යන ආකාරයකට අපි පළමුවෙන්ම මේ අර ගාථාවට එන්න කලින් මාතෘකා කළ ගාථාවට එන්න කලින් රතන සූත්‍රයේ පිළිවෙලින් ගාථාවල අර්ථය කාල වේලා හැටියට විග්‍රහ කරන්න බලමු. පළවෙනි ගාථාව මේ පින්නතුන් කවුරුත් දන්නවා යානීද භූතානි සමාගතානි භුම්මානි වායානිව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කාච්ච සුනන්තු භාසිතං එතෙන්දී මේ භූතයන් පිළිබඳ ආරාධනාවක් කියවෙන්නේ යානීද භූතානි සමාගතානි භුම්මානි වායානිව අන්තලික්ඛේ යම් භූමාට එහෙම නැත්නම් පොළොවේ ආශ්‍රිත හෝ අහසෙහි වාසය කරන හෝ භූතයින් මෙතන රැස් වෙලා ඉන්නවා නම් සබ්බේව භූතා සුමනා භවන්තු ඒ සියලු භූතයෝ සොම්නස් වෙත්වා අතෝපි සක්කච්ඡ සුනන්තු භාසිතං මේ කියන මේ කියන වචනය මේ භාෂිතය හොඳට එකට සමන් දෙත්වා ඊළඟට තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරත්තෝ ච හරන්තියේ බලින් තස්මාහිනේ රක්ඛත අපමත්තා එම නිසා තස්මායි භූතා නිසාමේත සබ්බේ හැම දිනාම කන් දෙන්න මෙත්තං කරෝත මානුසියා පජාය මනුෂ්‍ය ප්‍රඥාව කෙරෙහි මෛත්‍රිය කරන්න දිවාචරත්තෝ ච හරන්තියේ බලින් තස්මහිනේ රක්ඛත අපමත්තා රෑ දවල් දෙකේ බිලි පූජා ගෙනියනවා නම් මේ යම් මිනිසෙයින් ඔවුන්ව එම නිසා අප්‍රමාදීව ආරක්ෂා කරන්න. ඔන්න එතන ඉඳලයි නියම සත්‍යක්‍රියාව ආරම්භ වෙන්නේ යංකින්චි විත්තං ඉදවාහුරං වා සග්ගේසු වායන් රතනං පනීතං නනෝ සමං අත්ථ තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවති හෝතු යංකින් චිවිත්තං ඉදවාහුරං වා සග්ගේසු ආයන් රතනං පණීතං මෙහි හෝ මේ කියන්නේ මේ ලෝකේ හෝ අනෙක් ලෝකවල හෝ දිව්‍ය ලෝකවල හෝ යම් වස්තුවක් යම් උතුම් රත්නයක් වෙයිද නනෝ සමං අති තථාගතේන ඒ කිසිම රත්නයක් තථාගතේ රත්නය හා තථාගතයන් වහන්සේ හා සම නැත නුනෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පණීතං බුදුරජාන් වහන්සේ පිළිබඳ රත්න ස්වභාවය මේකයි මෙයයි ඒතේන සත්‍යේන සුවත්ති හෝතු මේ සත්‍යයෙන් මේ සත්‍යයේ බලයෙන් යහපතක්ම වේවා ඒ බුදුගුණ අලලා කළ සත්‍යක්‍රියාවයි ඊළඟට khයං විරාගං අමතං පණීතං යදජ්ජගා සක්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒතේන සච්චේන සුවති යෝතු khයං විරාගං අමතං පණීතං මේ ඔක්කොම නිවනට යොදනම් තණ්හක්ඛයෝ කියලා කියන නිවනට තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන එක මේ පින්තුන් අහලා ඇති. එතකොට අන්නේ තෘෂ්ණාක්ෂය ස්වરૂපය ඇති තණ්හාක්ෂය කිනීම ස්වરૂපය ඒ ගතිය ඒ ස්වභාවය ඇති පයං විරාගං විරාග කියන එක නිවනටම නමක්. අමතං පණීතං උතුම් වූ අමෘත తත්වය. අමතං පණීතං යදජ්ජදා සත්‍ය මුනි සමාහිතෝ ශාක්‍ය මුනිంద్రයන් වහන්සේ ඒ යම් අර කියාපු තණ්හාක්ෂය කිරීමක් විරාගයක් අමෘත తත්වයක් උතුම් අමෘත తත්වයක් සමාධිමත්ව ලබාගත් සේක්ද යදජ්ජකා සක්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමාති කිංචි ඒ උතුම් නිර්වාණ ධර්මය හා සමාන කිසිවක් නැත නතේන ධම්මේන සමාති කිංචි ඉදම්පි ධම්මේ රතනං පණීතං මෙයද ධර්මේ රත්න ස්වභාවයකි ඒතේන සත්‍යේන සුවත්‍යෝතු මේ සත්‍යයෙන් යහපතක්ම වේවා යං බුද්දසෙට්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝ නවිජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත් යෝතු යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධි මානන්තරිකඤ්ඤමාහෝ බුද්ධ ශ්‍රේෂ්ඨානන් වහන්සේ යම් සමාධියක් නිරන්තරයෙන්ම වර්ණනා කළසේක්ද යම් සමාධියක් නුවණැත්තෝ ආනන්තරිකයයි කියද්ද සමාධි මානන්තරිකඤ්ඤමාහෝ සමාධිනා තේන සමෝන විජ්ජති ඒ සමාධිය හා සමාන සමාධියක් නැත. ඉදම්පි ධම්මේ රතනං පණීතං මේද ධර්මයේ ඇති ප්‍රණීත උතුම් වූ රත්න ස්වභාවයකි. ඒ තේන සත්‍යන සුවත් හේතු. මේ සත්‍යයෙන් යහපතක්ම වේවා. දැන් මෙතන කියන කාරණේ ටිකක් විස්තර කරන්න වෙනවා. මෙතන මේ කියන්නේ මාර්ග සමාධිය ගැන. යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් යම් පිරිසිදු සමාධියක් යම් පිරිසිදු සමාධියක් බුදුරජාන් වහන්සේ නිරන්තරයෙන් වර්ණනා කළසේක්ද ඒකට ඒ බුදු බුද්ධාදී රහතන් වහන්සේලා ප්‍රකාශ සඳහන් කරන්නේ ඒක හඳුන්වන්නේ ආනන්තරික සමාධි නමින්. ආනන්තරික සමාධි ආනන්තරිකං යං ආහු. ඒකට ආනන්තරික නාමයෙන් හඳුන්වනවා. ඒ සමාධියට කිසි සමාධියක් සම වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ ලෝකෝත්තර වශයෙන් ලෝකෝත්තර මාර්ග සමාධිය පිළිබඳව සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ පින්නතුන් දන්නවා. ඒ මාර්ගාංගාට එක සිතක බොහොම ප්‍රබල අන්දමින් පහළ වෙන අවස්ථාවක් තමයි මේ ලෝකෝත්තර මාර්ගය. ඒ මාර්ගයට අනතුරුවම ඵලයට වැටෙනවා. ඒකයි ඒකට ආනන්තරික සමාධි කියන්නේ. ඒ මාර්ගය හා සමගම ඊට අනතුරුවම ඵලයට වැටෙනවා. ඒකයි ආනන්තරික සමාධි. ඒක ඒ සමාධිය අනික් ලෞකික කිසිම සමාධියකට සම වෙන්නේ ඒකයි මේ මෙතන අදහස. සමාධිනා තේන සමෝන විජ්ජති. එතකොට මේ මාර්ග සමාධිය ධර්මයේ මාර්ග පැත්තෙන් ඔය මෙතන ප්‍රකාශ කරන්නේ. ඊළඟට යේ පුද්ගලා අට සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ෂිනීය සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්ලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත් හෝතු ඊ පුද්ගලා අට්ඨ සතං පසත්තා යම් පුද්ගලින් අට දෙනෙක් සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලදද චත්තාරි ඒතානි යුගානි හොಂತಿ ඒ අට දෙනා යුග හතරක් බවටපත් වෙනවා චත්තාරි ඒතානි මෙතන යුග හතරක් තිබෙනවා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ෂිනේයා සුගතස්ස ශාවකා සුගතයන් වහන්සේගේ දක්ෂිනාර්හ වූ ඒ කියන්නේ පුදපන්රු ලැබීමට සුදුසු ඒ දක්ෂිනේ අසුගතස්ස ශාවකා ඒතේසු දෙන්නා මේ සංඝයා වහන්සේලා කෙරෙහි දෙන ලද දෙන ලද්ද දෙන ලද දාණය ඒතේසු දින්නානි මහත්ඵලානි මහත්ඵල වෙනවා ඉදම්පි සංඝේ රතනං පණිතං මේද සංඝයා වහන්සේලා පිළිබඳව උතුම් බුරත්න ස්වභාව ඒතේන සත්‍යේන සුවති හෝතු මේ සත්‍යයෙන් යහපතක්ම වේවා යේ සුප්පයුත්තා මනසාදල්හේන නික්කාමිනෝ ගෝතම සාසිනම්හි තේ පත්තිපත්තා අමතං විගයිහ ලද්ධා මුදා නිබ්බුතින් භුංජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම් යම් ඒ සංඝයා වහන්සේලා පිළිබඳවයි මේ කියන්නේ යම් කෙනෙක් ගෞතම සාසනයෙහි මනසා දල්හේන දැඩි මනසකින් දැඩි අදිෂ්ඨානයකින් නික්කාමිනෝ කාය ජීවිත নিরপেক্ষකව සුප්පයුත්තා වීර කිරීම වශයෙන් මනමින් යෙදෙත් තේ පත්තිපත්තා අමතං විගයයේ ඔවුන් අරහත් ඵලය නැමැති ඒ ප්‍රාප්තියට ඒ තැනට පැමිණිලා තේ පත්තිපත්තා අමතං විගයයේ අමෘත නමින් හඳුන්වන ඒ නිවනට බැහැගෙන අමතං විගයයේ ලද්ධා මුදා නිබ්බුතින් ගුංජමානා මුදා කියලා කියන්නේ වියදමක් නැතුවම නොමිලේම ලැබගත් ඒ නිවීම භුක්ති විඳින්නාවුය. ලද්ධා මුදා නිබ්බුතින් පුංචමානා. ඉදම්පි සංඝේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත් හේතු. මේද සංඝයා වහන්සේලා පිළිබඳව උතුම් රත්න ස්වභාවයකි. මේ සත්‍යයෙන් යහපතක්ම වේවා. දැන් මෙතන ප්‍රකාශ කරන්නේ මේ සුප්පවිත්තා දැඩි වීරයකින් මේ ශාසනයේ යෙදෙන අය යේසුප්පවිත්තා මනසාදල් කියන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා ඔවුන්නේ අරහත් ඵලයට තත්වයට පමිණිලා ලද්ධා මුදා නිබ්බුතින් ඔවුන් ලබන්නේ නිවීමක් ඒ නිවීම කිසිම වියදමක් නැතුව ලබන එකක් මේ ලෝකයේ අනිකුත් තෘෂ්ණා ආදී ආසාවන් ඒ දැවීම යම් යම් දේවල් ලබා ගැනීමට තියෙන දැවීම ලෝකේ ඒවා නිවෙන්නේ ඒ වියදම් කරලා කීයක් හරි වේදම් කරලා ඒව ලබා ගත්තාම නමුත් මේ කියන නිවීම ලැබෙන්නේ හැම දෙයක්ම අතහැරීම ඉබේම ලැබෙන නිවීමක් මුද්ධා අන්න එකයි මුදා කියලා කියන්නේ නොමිලේම ලැබෙන නිවීම ලබාගෙන ඒවා එක පරිභෝග කරනවා අරහත් ඵල සමාපත්තියෙන් ඒත් සංඝයා වහන්සේලා පිළිබඳව ගුණයක් හැටියට දක්වන්නේ යතින්ද කීලෝ පඨවින් සිතෝසියා චතුබ්භි වාතේහි අසම්කම්පියෝ තතුූපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවිච්ඡපස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවති හෝතු යතින්ද කීලෝ පඨමින් සිතෝසියා චතුබ්බේ වාතේ යසම්පකම්පියෝ යම්සේ ඉන්ද්‍ර කීල කියලා කියන්නේ අතීතයේ නගර දොරවල් දොරටුවේ සිටවන ලද දැඩි කණුවක් ටැඹක් එතකොට යථා ඉන්ද කීලෝ යතින්ද කීලෝ පටවින් සිතෝසිය පොළොවේ යටට හොඳට බහින හැටියට හිටවෝබ තැඹක්. චතුබ්බේ වාතේ ඊ අසම්පකම්පියෝ හතර දිශා වෙන්නේ නැ ඒ කුණාටු වලින් කම්පා වෙන්නේ නැ. තතුපමං සත්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවිච්ඡ පස්සති. ඒ සත්පුරුෂයා ආර්ය පුද්ගලයා සෝවාන් ආර්ය පුද්ගලයා අවබෝධ ප්‍රඥාවෙන් නැත්නම් යම් කෙනෙක් ප්‍රඥාවෙන් ආර්ය සත්‍යයන් අවබෝධ කරගනිද්ද ඒ පුද්ගලයා අන්න අර ඉන්ද්‍රකීලයට සමකොට කියමි. තතුූපමං සප්පුරි සංවදාමි. යෝ අරිය සත්‍යානි අවිච්ච පස්සති. ඉදම්පි සංඝේ රතනං පනීතං ඒ තේන සත්‍යයන සුවත් යෝති. මෙයද සංඝයා වහන්සේලා පිළිබඳව උතුම් රත්න ස්වභාවයයි. මේ සත්‍යයෙන් යහපතක්ම වේවා. යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හොಂತಿ භුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවති හෝතු යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි ගම්භීර ප්‍රඥෝ බුදුරජාණන් වහන්සේ විසින් මනාප ප්‍රදේශනා කරන ලද ආර්ය සත්‍යයන් යම් කෙනෙක් අවබෝධ කරගනිද්ද යේ ආර්ය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති භුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති ඉදින් ඔහු බොහෝ සෙයින් ප්‍රමාද වූවාහු නමුත් නතේ භවං අට්ඨමං ආදියන්ති යටවන භවයක් වුන් ගන්නේ නැහැ දම්පි සංඝේ රතනං පනීතං ඒ තේන සත්‍යයෙන් සුවත් හෝතු මේද සංඝයා පිළිබඳව උතුම් රත්න ස්වභාවය ඒ සත්‍යයෙන් යහපතක්ම වේවා මේ කිව්වේ සෝවාන් පුද්ගලයා පිළිබඳවයි එතකොට ඒ ආරි සත්‍යයන් චතුරාර්ය සත්‍යයන් පළමු වෙන වරට අවබෝධ කරගත්තු එහෙම නැත්නම් නිවන ඈතදීම දුටුව ඒ ගම්භීර ඒ බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත්තු අය ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපි තේ හොන්ති බුසප්පමත්තා. අන්න එතන විග්‍රහ කළ යුතු යමක් තිබෙනවා. ඉතින් ඔහු බොහෝසෙයින් ප්‍රමාදයට වැටුනේ වී නමුත් අටවෙනි භවයක් ගන්නෙ නෑ. දැන් මේ සෝවාන් පුද්ගලයා පිළිබඳව පොත්පතේ එන විග්‍රහයක්. දැන් ඇතම් කෙනෙක් සෝවාන් වෙලා ඒ භවය තුල ඊට ඈතට යන්නේ නෑ. දැන් මේ පින්දුතුන් දන්නවනේ ඔය විසාකාදී. ඒ අයට කියන්නේ පමාදසේක කියලා. සෝවාන් වුණා ඊට එහාට සකදාගාමී ආදී තත්ත්වවලට යන්නේ නෑ. එතකොට ඊළඟට ඒ එබඳු අය මිය පරලෝ ගියාට පස්සේ පන්ති තුනකට වැටෙනවා. අපි එහෙම කියමු. කොටස් තුනකට වැටෙනවා. සෝවාන් පුද්ගලයාගේ මොකද කෙලවර තියෙන්නේ අන්තිමට වැඩිම වුණොත් හත් වරයි. ඒකයි මෙතන කියලා තියෙන්නේ නැවතත් අටවෙනි භවයකට යන්නේ නැහැ. මේ කියන්නේ අන්න එතකොට ප්‍රමාදසේක කෙනෙක් මේ ජීවිතයේදී ඉහළ මාර්ගඵලවලට ගියේ නැහැ. මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ දක්වනවා ඝන තුනකට අයිති වෙනවා. ඒක බීජී කෝලංකෝලෝ සත්තක්හතු පරමෝ කියලා. ඒක බීජී කියලා කියන්නේ ඇතම් සෝවාන් කෙනෙක් නැවත එක භවයයි යන්නේ. ඒ හුඟක් ඔය සද්ධාදී ඉන්ද්‍රියන් දිනු කලාය වෙන්නේ නැති. ඒක බීජී. කෝලංකෝලෝ කියන සෝතාපන්න පුද්ගලයා කුල දෙකක් තුනක් ඒ කියන්නේ නැවත භව උත්පත්ති දෙක තුනක් අරගෙන සසර දුක් කෙලවර කරන රහත් වෙනවා. සත්කත්තු පරමෝ කියන්නේ ඊටත් වඩා ප්‍රමාද වෙච්ච කෙනා වැඩිම වුණොත් හත් සැරයයි. අන්නේ ධර්මතාව අනුවයි මෙතන කියලා තියෙන්නේ නැතේ භවං අටමං ආදියන්ති. අටවෙනි භවයක් ගන්නෙ නෑ. ඒකත් සත්‍යයක්. ඒක නිසා මේ සත්‍ය ක්‍රියාවක් උනේ. ඒ තේන සත්‍යේන සුවත් හේතු. ඊළඟට ඔන්න ඊළඟට කියනවා සහවස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදති කිංචි චතුහපායිච විප්පමුත්තෝ චච්ඡා පිඨානානි අභබ්බෝ කාතුම් ඉදම්පි සංඝේ රතනං පණීතං ඒතේන සච්චේන සුවති හෝතු සහවස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ. සහායේව අස්ස දස්සන සම්පදාය. ඒ සුවාන් පුද්ගලයාගේ දර්ශන සම්පත්තිය හා සමගම තයසු ධම්මා ජහිතා භවಂತಿ. තයෝ ධම්මා ධර්ම තුනක් අතහැරියා වෙනවා. ඒවා නැති වෙනවා. ප්‍රහීන කළා වෙනවා. තයසු ධම්මා ජහිතා භවಂತಿ. මොනවද ඒ? සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපිය දත්තිකින්චි සත්කාය දෘෂ්ටිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස මේ තුන අහලා තියෙනවා ඒ සංයෝජන තුනක් සෝවාන් පුද්ගලයා නැති කරන බව අන්න ඒකයි මේ කියන්නේ සීලබ්බතං වාපි යදත්ති කිංචි චතුහපායේ හිච විප්පමුත්තෝ ඒ වගේම ඒ පුද්ගලයා සතර අපායෙන් මිදුණා චතුහපායේ ච විප්පමුත්තෝ චඡාබිඨානානි අභබ්බෝ කාතු චච අභිඨානානි අභබ්බෝ කාතු අභිඨාන කියලා කියන්නේ පින්නතුනි මේ ධර්මයේ කියවෙනවා සෝවාන් පුද්ගලයා විසින් කළ නොහැකි දැඩි පාප කර්ම හයක්. ඒවා හඳුන්වන්නේ අභිඨාන නමින්. ඡය කියන්නේ හය. එතකොට ඒ ඒ අභිඨාන නමින් හැඳින්වෙන දැඩි පාප කර්ම සෝවාන් පුද්ගලයා විසින් කරන් නොකළ හැකි කියන එක තමයි චචාභිඨානානි අභබ්බෝකාතුම් අභව්‍ය. ඒ පිළිබඳව අභව්‍යතාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මොනවද ඒ හය? මව මැරීම පියා මැරීම රහතන් වහන්සේ කෙනෙකුගේ දිවිතොර කිරීම බුද්ධ ශරීරයෙන් ද්වේෂ සහගත වලියේ සෙලවීම සංඝ ભેදය අවසානයට කියවෙන්නේ අනිකුත් ශාස්ත්‍රවරයෙක් කුගේ සරණ යාම එහෙම නැත්නම් මේ මගේ ශාස්ත්‍රවරයයි කියලා බුදුරජාන් වහන්සේ වෙන කෙනෙක් දැක්වීම. ඉබඳු ඒ හය කරන්න අභව්‍යයි කළ නොහැකි සෝවාන් පුද්ගලයාට. ඒකත් සත්‍යයක්. චඨාබිඨානානි අභබ්බෝකාතු ඉදම්පි සංඝේ රතනං මේද සංඝයා වහන්සේලා පිළිබඳ උතුම් රත්න ස්වභාවයකි ඒ තේන සත්‍යේන සුවතියෝතු ඒ සත්‍යයෙන් යහපතක්ම වේවා ඊළඟට කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභබ්බෝ සෝතස්ස පටිච්ඡාදාය අභබ්බතා දිඨපදස්ස බුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත හෝතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං ඒ සෝවාන් පුද්ගලයා ඉදින් පාප කර්මයක් කළේ වී නමුත් කායේන වාචාය උදචේතසාවා කයින් වචනෙන් හෝ සිතින් යම් පාප කර්මයක් කළේ වී නමුත් අභබ්බෝ සෝතස්ස පටිච්ඡාදාය අභබ්බතා දිඨපදස්ස බුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒ එබඳු ඒ සෝවාන් පුද්ගලයා එය වසන් කිරීමට නොහැක්කේ වෙයි. අභබ්බතා දිඨපදස්සබුත්තා. ඒ දිඨපද කියලා කියන්නේ නිවන් නිවන දුටුවා වූ ඒ සෝවාන් පුද්ගලයා පිළිබඳව අභව්‍යතාව නොකළ හැකි බව කියන ලද්දේමය බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේම. ඉදම්පි සංඝේ රතනං පණීතං ඒ තේන සච්චේන සුවත්ති හෝතු මෙයත් සංඝයා වහන්සේලා පිළිබඳව උතුම් රත්න ස්වභාවයකි. ඒ සත්‍යයෙන් යහපතක්ම වේවා. වනප්පගුම්බේ යථා පුසිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හි තතුූපමං ධම්මවරං අදේශයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවාති හෝතු ලස්සන උපමාවක් එතන බුදුරජාණන් වහන්සේ දෙන්නේ. වනප්පගුම්බේ යථා පුසිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්මේ යම්සේ ග්‍රීෂ්ම ඍතුවේ ප්‍රථම මාසෙහි වන ලැබක අතුවග මල් පිපිලා තියෙනවද තතු උපමං ධම්මවරං අදේසෙයි යන්නේ බඳු ඒ උපමාව බුදුරජාණන්සේ දීලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පර්යාප්ති ධර්මයටයි. එබඳු වූ ධර්මයක් තතුපමං ධම්මවරං ආදේශයි. අන්න එබඳු වූ ඒ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ඉදම්පි බුද්ධේ රතනං පණීතං මේද බුදුරජාණන් වහන්සේ පිළිබඳව උතුම් රත්න ස්වභාවයේකී ඒ ඒ සත්‍යයෙන් යහපතක්ම වේවා. වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි. ඉදම්පි බුද්ධේ රතනං පණීතං ඒතේන සච්චේන සුවති හොතු. වරෝ කියලා එතන යොදන්නේ උතුම් වූ එතන බුදුරජාන් වහන්සේට විශේෂණයක් හැටියට. උතුම් වූ වරෝ වරඤ්ඤෝ උතුම් වූ නිවන දන්නා වූ වරෝ වරඤ්ඤෝ වරදෝ උතුම් වූ නිවන දෙන්නා වූ වරාහරෝ උතුම් වූ නිවන ගෙනෙන්නා වූ අනුත්තරෝ ධම්ම වරං අදේශයි අනුත්තර උත්තරීතර වූ බුදුරජාණන් වහන්සේ උතුම් වූ ධර්මයක් දේශනා කළසේක. ඉදම්පි බුද්ධේ රතනං පණීත. මෙයද බුදුරජාණන් වහන්සේ පිළිබඳ උතුම් රත්න ස්වභාවයයි. ඒතේන සච්චේන සුවාති හෝතු. ඔන්න ඊළඟට එනවා අපේ ගාථාවට. කීනං පුරාණං නවංනත්ති සම්භවං විරත්ති චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරූල්හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පණීතං ඒතේන සච්චේන සුවති හෝතු කීනං පුරාණං පරිණියමක් තිබුණා නම් ඒ ක්ෂය වුණා කීනං පුරාණං නවං නැති සම්භවං අලුතෙන් යමක් අලුතෙන් හට ගැන්මක්ද නැත. විරත් චිත්තා ආයතිකේ භවස්මි. මේ රහතන් වහන්සේලා ගැන කියන්නේ උන්වහන්සේලා විරත් චිත්තා ආයතිකේ භවස්මි. ආයතිකේ භවස්මි කියන්නේ අනාගත භවයක් පිළිබඳව නොවැළුණු සිතත්තාහු. විරත් චිත්තා ආයතිකේ භවස්මි. තේ කීන බීජා අවිරූල්හි ඡන්දා. ඒ කීන බීජ වූ ඒව තේරුම් කරන්න වෙනව පහුවෙලා. තේ ඒ බීජය ක්ෂය කළා වූ තේ කීන බීජා අවිරූල්හි ඡන්ද ඡන්දේ ආසාව නැවත නොපැන නගින නැවත නොවැඩෙන ස්වභාවයත්තා වූ තේ කීන බීජා අවිරූල්හි ඡන්ද නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ ඒ රහතන් වහන්සේලා ඒ ධීරයන් වහන්සේලා ප්‍රඥයෝ මේ පහනමින් නිවියෙත් නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පණීතං මේද සංඝයා වහන්සේලා පිළිබඳ උතුම් රත්න ස්වභාවය. ඒතේන සත්‍යේන සුවත්ති හෝතු මේ සත්‍යයෙන් යහපතක්ම වේවා. ඊළඟට තියෙන ගාථා තුන සාමාන්‍ය নমස්කාර ගාථා තුනක් අටුවාවල කියවෙන හැටියට ඒ මේ සජ්ජානාවෙන් පස්සේ ශක්‍රදේවේන්ද්‍රයා ඒ භූතයන්ුත් එකතු වෙලා තුනුරුවන් නැමදීමට පාවිච්චි කළ ගාථා තුනක් හැටියටයි කියන්නේ. අර ඒක බොහෝ දුරට එක සමානයි මේ පින්නතුට සලකා ගන්න පුළුවන් සුළු වෙනසක් තිබෙනවා අර මුල් ගාථාවට වඩා මුලින්ම කියාපු ගාථාවට වඩා යානීද භූතානි සමාගතානි භුම්මානි වායානිව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි අර කලින් කිව්වා ආකාරයට භූමියේ වසනාවුත් ආසේ වසනාවුත් යම් භූතයින් මෙතන රැසුවා වූද තථාගතං දේවමනුස්ස පූජිතං දෙවියන් හා මිනිසෙයින් විසින් පූජ ලබන ලද තථාගතයන් වහන්සේට මේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වුණා. ඊළඟට යානි දභූතානි සමාගතානි භුම්මානි වායානි වාන්තලිකේ තථාගතං දේවමනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්යෝතු. ඉස්සෙල්ලා හරිය විදිහටමයි යම් භූතයින් භූමාට හෝ අහසේ සිටින හෝ භූතයින් මෙතෙන් රැස්ව සිටිනවද අපි සැවොම මෙතන කියන්නේ ඒ කියන පුද්ගලයාත් මේ පිරිසට එකතු වෙලා. ඒකයි අර ශක්‍රියත් එක කිව්වයි කියලා කියන්නේ. තථාගතං ඊළඟට කියන්නේ තථාගතං දේවමනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්යෝතු. යගේ තියන්නේ තථාගතයන් වහන්සේගේ දෙවි මිනිසුන් විසින් පුදන ලද්දා වූ ධර්මයට নমස්කාර කරමු. එතකොට ඊළඟට තුන්වෙනුව කියන්නේ යානිද භූතානි සමාගතානි භුම්මානි වායානි වාන්තලික්ඛේ තථාගතං දේවමනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවති ඒ වෙනස තියෙන්නේ තථාගත දේවමනුෂ්‍යයන් තථාගතයන් තථාගත අපි ආයිත් කියමු පටල වෙනවා නම් යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වාන්තලික්ඛේ යම්තාක් දූමාතු හෝ අහසේ වැසනා හෝ භූතයෝ මිහිරස්වගත්තුද තථාගතං දේවමනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු දෙවි මිනිසුන් විසින් පුදනා ලද තථාගත සංඝයා වහන්සේලාට নমස්කාර කර සංඝ රත්නයට নমස්කාර කර. ඔන්න එතකොට ඔය කිව්වේ අපි රතන සූත්‍රය. ඉතින් අපි අර කලින් ප්‍රකාශ කළ ආකාරයට මේක සත්‍යක්‍රියාව පදනම් කරගත්තු ආරක්ෂක මන්ත්‍රයක් ඒබඳු දේවල් වලට මේ ශාසනය ඉඩ තිබෙන බව ඇතම් කෙනෙක් මේවත් ප්‍රශ්න කරන නිසා කියන්න වෙනවා. බුදුරජාන් වහන්සේ බොහෝ අවස්ථාවල මේ බුදු ගුණ වල මහිමය ප්‍රකාශ කරලා තියෙනවා. අග්ගප්පසාද ආදී සූත්‍රවල යම් තාක් සත්වයන් සිටිනවා නම් අපාදේපා සිව්පා බුහුපා රූපී අරූපී සංඤී අසංඤී නේව සංඤීනා සංඤී වශයෙන් ඒ සියලු සත්වයින් අතර තථාගතයන් වහන්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි. ඊළඟට යම් කෙනෙක් ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ප්‍රසාදය ඇති කරගන්නව නම් ඒ ඇති කරගත්තේ අග්‍ර වූ පුද්ගලයා පිළිබඳ ශ්‍රද්ධාවයි ප්‍රසාදයයි අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති අග්‍ර වූ තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදය ඇති කරගත්තොත් ඒක විපාකත් ඒ වගේම අග්‍රයි. ඒ විදිහටම ප්‍රකාශ කරනවා යාවතා භික්කවේ ධම්මා අපි පාලියෙන් එක කියන එකට ටිකක් යම්තාක් අපි හිතමු සිංහලෙන් කියතොත් යම්තාක් සංකත ධර්මයන් තිබේ නම් ඒ සංකත ධර්ම අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේෂ්ඨයි අග්‍රයි කොට යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒ ඇති කරගත්තේ උතුම් වස්තුවක් කෙරෙහි උතුම් දෙයක් පිළිබඳ ප්‍රසාදයයි එහි ආනිසංසත් විපාකත් ඒ වගේම ඒ වගේම ප්‍රකාශ කරන යම් තාක් සංකත අසංකත හේතුප්‍රත්‍යයන් කියන හටගත්තා හේතුප්‍රත්‍යයන් හට නොගත් සංකත අසංකත ධර්මයන් වේ නම් ඒවා අතර අසංකත වූ නිර්වාණය විරාගය නම් වූ නිර්වාණයම ශ්‍රේෂ්ඨයි උතුම් වූ ඒ නිර්වාණය කෙරෙහි ප්‍රසාදය ඇති කරගත්තොත් ඒකෙත් ආනිසංස හිමයි. ඊළඟට කියන්නේ යම්තාක් ලෝකේ සමූහයන් ධනයන් පිරිස් සිටිනව නම් ඒ පිරිස් අතර තථාගත සංඝයා වහන්සේලා අග්‍රයි. එතකොට යම් කෙනෙක් අය අග්‍ර වූ සංඝයා වහන්සේලාගේ ප්‍රසාදය ඇති කරගත්තා නම් එහි විපාකත් අග්‍රයි. ඔන්න එතකොට ඒ අර ත්‍රිවිධ රත්නේ වගේම මාර්ග සත්‍යයේ නිර්වාණ සත්‍යයේ පිළිබඳව විශ්වාස කිරීම ප්‍රසාදය ඇති කිරීම පවා ආනිසංස සම්පන්න බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම ඇතැම් විට මේ පින්නතුන් ඒකත් පොත්වල තියෙන නිසා දන්නවත් ඇති. ධජග්ග පරිත්‍ය කියලා පරිත්‍රාණයක් තියෙනවා පිරිතක් තිබෙනවා. ඒ පිරිත බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කළේ මේ ඔය නඩු හබ වලින් මිදෙන්න අර වගේ දේවල් වලට නෙවෙයි. නිවන සඳහා උත්සාහ කරමින් අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ආදි වශයෙන් ආරණ්‍යකව වෘක්ෂ මූලගතව ශුන්‍යාගාරගතව ඉන්න සංඝයා වහන්සේලාට බණ භාවනා කරන අවස්ථාවේදී යම්කිසි හේතුවක් නිසා භයං වා චම්බිතං තං වා ලෝමහංසෝ වා බියක් තැතිගැන්මක් ලොමු දෙහැගැන්මක් ඇති වුණ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මා මෙනෙහි කරන්න මා සිහි කරන්න කියලා මමේව තස්මින් සමේ අනුස්සරියාත් මා ගැන සිහිය යොදන්න මා සිහි කරන්න කියලා කොහොමද සිහි කරන්නේ මේ පින්නතුන් දන්නවා ඉතිපිසෝ පාඨය ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධවා එතකොට ඒ කැලේ වෘක්ෂ මූලගතව ශූන්‍යාගාරගතව ඒ විදිහට ඉන්න සංඝයා වහන්සේලාට භාවනාවේදී යම් උපද්‍රවයක් වියක් ඇති ගැන්මක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ අවසර දීලා තිබෙනවා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්නේ මේ මෙනෙහි කිරීම තුලින් සිහිපත් කිරීම තුලින් ඒ භය තැති ගන්ම ලොමු දැහ ගන්න නැති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා යම් හේයකින් මා මෙනෙහි කරන්න බැරි නම් මා සිහිපත් කරන්න බැරි නම් මේ සද්ධර්මය ධර්මය සිහිපත් කරන්න ස්වාක්ඛාත ආදී දැන් ඉස්සෙල්ලා නව ගුණය මේ හය ගුණයකින් යුක්ත ධර්මය මෙනෙහි කරන්න. එතෙන්දී ස්වාක්ඛාත ආදී පාඨය සඳහන් වෙනවා. ඒ මෙනෙහි කිරීම තුළිනොත් අර බියත් ඇති ගැන්ම ලොමු දැහ ගන්න නැති වෙනවා. ඒත් බැරි මගේ සංඝයා වහන්සේලා තථාගත සංඝයා වහන්සේලා මෙනෙහි කරන් සුපටිපන්න ආදී වශයෙන් එතකොටත් ඇලබියත් ඇති ගන්න. ඉතින් එිනුත් අපිට පේනවා ඒ දහජග්ග පරිත්තේන බුදුරජාන් වහන්සේ පරිත්ත කියන වචනයම මේ පිනුතුන් භාවිතා කළාට සමහර විට නිරුක්තිය දන්නේ නැතු ඇති. පරිත්‍රාණ කියලා කියනවා. පරි කියලා කියන්නේ අවටින් හාත්පසින් කියන අර්ථය. ත්‍රාණ කියන්නේ ආරක්ෂාව. ඒකට හාත්පසින් ආරක්ෂාව සැලසෙනවා. දැන් අර විශාලා මහනුවරට හාත්පසින් ආරක්ෂාව සැලසුවා. හාත්පස කියනකොට පෙනෙන නොපෙනෙන නානාවිද දේවල් වෙන්න පුළුවන්. ඉතින් විශාලා මහනුවරේ අර රෝග පීඩා වගේම අමනුෂ්‍ය බය හේතුව නිසා භාවනාවේ දෙන සංඝයා වහන්සේලාට පවා සමහර විට ඒ විදිහේ අනියම් බියවල් අනියම් දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකයි එතකොට පරිත්‍රාණ හාත්පසින් ආරක්ෂාව සැලසීමට බුදුරජාණන් වහන්සේ මේ පිරිත් දේශනාව අනුමත කළා තියෙනවා. ඒ වගේම කොට අපේ ආරක්ෂාවට බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ පිරිත ආරක්ෂා කර ගැනීම අපෙත් යුතුයකම. මොකද එහෙම කියන්නේ? සත්‍ය වර්ෂ ගණනක් තිස්සේ බොහොම දුකසේ ඒ භාණක પરම්පරාවන් කටපාඩමින් ප්‍රවේශමින් ආරක්ෂා කරගෙන ආපු ඒ පිරිත් දේශනා දැන් නානාවිද බලපෑම් නිසා සමාහිත නොයෙකුත් සංගීත රැලි නිසා සංගීත රැලට අහුවෙලා අර පිරිත් දේශනා දිය වෙල යනවා අර්ථ රසය වෙනුවට ශබ්ද රසය කුළු ගැන්වෙනවා ඒ විදිහේ දෙයක් සමාජයේ වෙනවා බොහෝ විට මේ පින්නතුන් වැඩි ඇදිලා යන්නේත් ඒවට සංගීතයට කොහොමත් ඇදෙන එක පොඩි නිදහසට කරුණක් තියෙන අපි පිරිත් අහනවා කියන ඒත් සංගීතයක් එක්ක පසුබිම් සංගීතයකුත් එක්ක එතකොට මොකද්ද වෙන්නේ අර්ථය දන්නේම නැතුව ගිලිහිලා යනවා. අර්ථ රසය නැති වෙනවා. අරතරම්ම මාරුවෙන් රැකගෙන ආපු අල්ප ප්‍රාණ මහ ප්‍රාණ බෙහෙද ඇතිව බොහොම දුකසේ සංඝයා වහන්සේලා නිදි වරාගෙන දුර්භික්ෂය ඒ සියං සායවල් මැද කටපාඩමින් අරගෙන ආපු එක. දැන් මේ මේ තරම් යන්ත්‍ර සූත්‍ර තිබෙන යුගයක අපි එක දූෂණය කරනවා නම් කොහොමද ඒ වැඩේ? අන්න ඒක නිසා තමයි අපි මේ කිව්වේ විශේෂයෙන්ම රතන සූත්‍රයේ තියෙන සත්‍යක්‍රියාවක්. දැන් අතනත් බුදුගුණ මෙනෙහි කරන්න නම් බුදුගුණ පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කර ගන්න ඕන නිකන් මන්ත්‍ර නෙවෙයි දැන් ඇතම් ආගම් වල මේ පිනතුන් දන්නවා ඔය හින්දුන්ගේ එහෙම ඔවුන්ගේ තිබෙන මන්ත්‍ර ඔය අථර්ව වේද ආදී සමහර විට කිසිම අර්ථයක් නැහැ. අර්ථයක් නැහැ. නිකන් ඒ ශබ්ද මාලාවක් විතරයි. ඒකේ යම්කිසි গুপ্ত ගූඪ බලයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒවා බුදුරජාන් වහන්සේ බොහෝ විට ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට අර්ථවත් යමක් ඉදිරිපත් කරනවා. දැන් අපි මේ පින්වතුන්ට කලින් කියලා ඇති මෛත්‍රී භාවනාවේ ඒ අර්ථ රාශිය. ඒ වගේම කියලා ඇති මහා මංගල සූත්‍රයේ අර්ථවත් කළ හැටි බුදුරජාන් වහන්සේ. අර අර දිඨ මංගල, සුත මංගල, මුත මංගල කියලා ඒ කාලේ තිබුණු මේ මිත්‍යා මත ඉවත් කරලා අන්න අර්ථවත් මංගල සමූහයක් බුදුරජාන් වහන්සේ තමන්ම තමන්ගේ යහපත හදා ගන්න ආකාරය ආත්ම ආරක්ෂාව සකස් කරගෙන ආකාරය එතන දැක්ුවා. දැන් මේ රතන සූත්‍රයේ තමන්ට නොපෙනෙන නොයෙකුත් බලවේග ඒවා අර ත්‍රිවිධ රත්නයේ බලයෙන් අපරිමිත ගුණ මහිමේ මට්ටු කිරීමේ ශක්තියක් මෙතන තිබෙන්නේ විශේෂයෙන්ම මෙතන කියවෙන්නේ සත්‍යයේ බලය. බුද්ධෝත්පාද කාලයේ පමණක් නෙවෙයි අපේ ජාතක කතාවල දැනගන්න ලැබෙන හැටියට මේ සත්‍යයේ සත්‍ය ක්‍රියාව කියන එක අබුද්ධෝත්පාද කාලවල පවා විශ්වයේ පවතින යම්කිසි ශක්තියක්. එතකොට සත්‍යයක් නැති ක්‍රියාවක් නැහෙනේ. සත්‍ය මොකද්දවත් දන්නේ නැතුව සත්‍යයනා කරනවනම් එතන සත්‍ය ක්‍රියාවක් නැහෙනේ. අන්න ඒක නිසා තමයි අපි මෙච්චර වෙහෙස වුනේ. මේ පින්නතුන් කවටත් සමහර විට කටපාඩම් හොඳට සත්‍යයනා කරන මේ ගාථා වල අර්ථය මතු කරලා දෙන්න. අර කියාපු කාරණේ නිසා මේ ශබ්ද රසය ඉස්මතු වෙනවා. වචන සමහර විට පිරිත් සජ්ජායනාවේදී ඒ වචනවල අර්ථය මැකිලා යන ආකාරයට එහෙමත් සජ්ජායනා යනවා දැන්. අපි මේවා කියන්නේ ශාසන කාටවත් පහර ගහන්න නෙවෙයි. අර කියාපු මේ ශාසන ය රැක ගැනීමේ ආසාවෙන් ඉතින් මේ පින්නතුණුත් ඒ වාට ධෛර්ය දුන්නොත් ඒ වායේ තියෙන අර්ථ රසය ගම්භීරාර්ථය යටපත් වෙනවා. කොයිතරම් ගැඹුරු අර්ථ සමූහයක්ද මේ අමුත් සමුදායක්ද මේ රතන සූත්‍රය තුල තියෙන්නේ කියන එක මේ පින්නතුන්ට මේ අවස්ථාවේ පැහැදිලි වෙන්නේ නැති. ඉතින් ඒ වගේම දැන් ඒක කිව්වේ මේ තවත් අමතර විස්තර වශයෙන් දැන් අපි අර විශේෂයෙන්ම මාත්‍රිකා වශයෙන් මතු කළ ගාථාවේ තව ටිකක් ඒ ගැන විශේෂයෙන් කියතොත් අනිත් ඒවා ගැනත් යමක් කියුණා. කීනං පුරාණං නවං නත්ති සම්භවං මේ පුරාණ කියන එක අපිට කියන්න පුළුවන් පැරණි කර්ම කියලා. එතකොට පැරණි කර්ම ක්ෂය කළා නම් බුදුරහතන් වහන්සේලාට කර්ම විපාක දෙන්නේ කොහොමද කියලාත් ඇතම් කෙනෙක් අහන්න පුළුවන්. ඇතම් කෙනෙක් කියනවා බුදුරහතන් වහන්සේලාට විපාක දෙන්නෙත් නෑ කියලා. නමුත් මෙන්න මෙතන යම් කිසි ගැඹුරු කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවක සංඝයා වහන්සේලාට දේශනා කළ සූත්‍රයක් නව පුරාණානි භික්කවේ කම්මානි දේසිස්සාමි. මහණෙනි මම නුඹලාට දේශනා කරනවා නව පුරාණ කර්මය. කියන්නේ නව කර්මයි පුරාණ කර්මයි. නමුත් පළමුවෙන් උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ විග්‍රහයේදී පුරාණ කර්ම. මොකක්ද මහණෙනි පුරාණ කර්ම කියලා කියන්නේ? ඔන්න එක එකක් දක්වනවා. චක්ඛුං භික්ඛවේ පුරාණං කම්මං අபிසංඛතං අபிසංචේතිතං වේදනීයං දට්ඨබ්බ. මහණෙනි ඇස කියන්නේ පැරණි කර්මයක්. අபிසංකතං අபிසංචේතිතං. කර්මයේ තුලින් අපි ඇති කරගත්තු චේතනා ශක්තියෙන් තුලින් ඇති කරගත්තු ඒ වගේම වේදනීයන් දට්ටබ්බං. විඳින්න දීපු එකක්. ඒක ගැන මේ පින්නතුන් හිතලා බලන්න ඕන. දැන් මේ පින්නතුන් සමහර විට අහලා ඇති චක්කුපාල ස්වාමින් වහන්සේ ගැන. උන්වහන්සේ rahat වෙනවත් එක්කම ඇස නැති වුණා. අතීත කර්මයක් නිසා. අන්ධ වුණා. එතකොට rahat බවටවත් ඊළඟට ඊටත් වඩා පැහැදිලි කාරණයක් නේ මේ පින්නතුන් කවුරුත් දන්නවනේ. මේ බුද්ධ ශාසනයේ හිටි 이르දිමතුන් අතර අග්‍ර වූ ඒ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඊටමත් මෑත අතීසේ ඒ කල්ප කියන්න දෙතරම් අතීතයේ තමන්ගේ මව්පියන් ගහලා කුඩු කරලා මැරු පාප කර්මයට හොරු 500ක් දෙනා ඇවිල්ලා ඒ ශරීරය නැති කළා. එතකොට අන්න අර කය ඇහැගෙන කියාපුවා වගේම අනිත් ඉන්ද්‍රියන් ගැන බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා. චක්කුම් බික්කවේ දැන් අපි කියවනේ ඒක චක්කුම් බික්කවේ පුරාණං කම්මං අபிසංඛතං අபிසංචේතිතං වේදනීයං විඳින්න දීපු දෙයක් මේක වේදනීයං දට්ඨබ්බ සෝතං ඉන්ද්‍රිය හය මේ පිනතුන් දන්නවනේ චක්ඛු සෝත ඝාන જીවහා කාය මන ඇස කන නැහැය දිව කය මන ඔය කියාපු ඉන්ද්‍රිය හයම අපට අපි ලැබිලා තියෙන්නේ බුදුරජාන් වහන්සේලාට රහතන් වහන්සේලාට එක්ක ලැබිලා තියෙන්නේ අபிසංකතං අபிසංචේතේතං කිව්වේ අතීත කර්ම ශක්තියින් නිසා. ඒ වගේම වේදනියන් දට්ඨබං. ඒවා අපට විඳින්න වෙනවා. අපට විඳින්න වෙනවා. ඒ විඳීම බුදුරහතුන්ටත් සමාන. අන්න ඒකයි උදන. එතකොට ඒ විඳීම ඉවර වෙන්නේ කොයි අවස්ථාවේද? අන්න අර රහතන් වහන්සේලාගේ අපි දැන් අනුපාදිශේසා නිබ්බාන ධාතු කියන අවස්ථාවේ ඒකයි මේ කියන්නේ. කීනම් පුරාණ. ඒවා මිදින්න තියෙන නිසාම තමයි ජීවිත කාලයක් තිබෙන රහතන් වහන්සේලාට. ඇතැම් රහතන් වහන්සේලා කලාතුරකින් සමසීසී කියලා ඒක විශේෂව. ඇතැම් කෙනෙක් රහතන් වහන්සේලා අරහත්ත්වයේ ලබනවත් එක්කම ජීවිතේ නැති වෙච්ච අයත් තියෙනවා. එයාට කියන්නේ සමසීසී. එහෙම නැත්නම් අපට ජීවත් වෙන්න වෙනවා. බුදුරජාන් වහන්සේටත් ඔය කොච්චර කල්පයක් ඉන්නේ කිව්වත් ඒත් බැරි වුණානේ. එතකොට ඒ අතීත කර්ම නිසා මේ ශරීරය අර තරම් කායික වේදනා ආදී විඳින සිද්ධ උනේ. ඒවා සවිස්තරව පොත්වල නැතත් යම් කිසි කර්මයක් නිසා. මොකද මේ ඇසත්, කනත්, නැහැයත්, දිවත්, කයත්, මනත් අපට දීලා තියෙන්නේ විඳපන් කියලා. අපි මායාවෙන් ඉල්ලුවා. තණ්හාව නිසා, විද්‍යාව නිසා. මායාව දුන්නා ඉඳපන් කියලා. ඉතින් විඳින්න ඕන. හොඳේ පැත්තත් එහෙමයි. ඉතින් අපටත් මේ කණ්ණාඩි බලඳින්න නෙලා තියෙනෙත් ඒක නිසා. ඉඳපන් කියලා එකක් දුන්නා. ඔන්න එකයි මම මේ මේ පින්නතු ටිකක් තේරෙන්නයි කිව්වේ. අන්න එහෙමයි තේරුම් ගන්න තියෙන්නේ කීනම් පුරාණං. එතකොට මරණ ඒ අවස්ථාවේදී තමයි පැරණි කර්ම ගෙවිලා ඉවරයි ඔක්කොම. නවං නැති සම්භව. අන්න එතන කියන්නේ නැවත සම්භව නැවතක් භවයක් හටගන්න ඕන කර්ම. ඒව නැහැ. රහතන් වහන්සේලාට ඒ ටික කළා තියෙනවා. උන්වහන්සේලා අර අවිද්‍යාව ක්ෂය කිරීමෙන් සංස්කාර සංසිඳීම දුටුවා. ඒ වගේම තෘෂ්ණාව ක්ෂය කිරීම. තණ්හාව කිව්වහම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒකට භව තෘෂ්ණාවක් ක්ෂය කළා. ඒක නිසා අනවත සම්භව භවේන රජ්‍යති සම්භවේන රජ්‍යති නැවත භවයක් පතන්නේ නැහැ ඇල්මක් නැහැ ඒකයි කීනං පුරාණං නවං නත්ති සම්භවං නැවත භවයක් නැහැ විරත් චිත්තායතිකේ භවස්මින් ආයතික භවස්මින් කියන අනාගත භවයක් පිළිබඳ ආශාවකුත් නැහැ විරත් චිත්තා ඒ පිළිබඳ ආශාවක් නැහැ දැන් ඇතම් කෙනෙක් මේ අපේ ඔය ධර්ම විග්‍රහ කරන ආකාරයට අකමැති වෙන්නේ කොහේනම් රහතන් වහන්සේලා උච්ඡේද වෙනවනේ ඊට පස්සේ නැහනේ තණ්හාව නැත්නම් මොකටද අපි රහතන් වහන්සේලාට තව ජීවිතයක් දෙන්නේ? බඩගින්න නැති කෙනාට කාන්න යන්නේ මොකටද? පිපාසය නැති කෙනාට පොවන්න යන්නේ මොකටද? තෘෂ්ණාව නැති රහතන් වහන්සේලා නැවතත් භවයේ හිටවන්න අර සිය දෝරිස් නිවන් ඉදිරිපත් කරන්නේ මොකටද? අන්න ඒකයි. එතකොට නවං නැති සම්භවං විරත් චිත්ත ආයතිකේ භවස්මින් තවත් භවයක් යන විරත් සිත ඇලුමක් නැ. තේ කීන බීජා. ඔන්න එතන තවත් ගැඹුරු කාරණයක් තියෙනවා. මොකද්ද මේ චීන බීජා කියලා කියන්නේ? බීජය කියලා ධර්මයේ සඳහන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ එක් දේශනාවක් තිබෙනවා. කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ. නැවත උපත ගැන කතා කරනකොට දැන් ඕවා බොහෝ විට ඔය උගතුන් දන්නේ නැතුව ඇති මේවා ගැන කතා කරන. කර්මය කෙතක්. කම්මං කෙත්තං විඥානං බීජං විඥානයේ බීජය තණ්හා සිනේහෝ. තණ්හාව දියසීරා එතකොට බීජයක් වැඩෙන්න නම් දිය සීරාවක් ඕන. ඒ වගේම බිමකුත් ඕන. එතකොට අන්න බිමත් නැති කළා. රහතන් වහන්සේලා අර කිව්ව අර දේශනාවේ තව ටික එකතු කරනවා නම් දැන් අපි කියවනේ පුරාණ කම්ම. ඒ දේශනාවෙම කියනවා නවං කම්මං කියලා කියන්නේ දැන් මේ ජීවිතය තුල කයින් වචනෙන් මානසින් කරන කර්ම. කෙනෙකුට අහන්න පුළුවන් ඇයි රහතන් වහන්සේලා නිකන් ඉන්නවද? බුද්ධ පූජා ආදී নানাවිද දේවල් කරනවා නේද? ඒ වායින් කර්ම රැස් වෙන්නේ නැහැ. නැවත භවයක් හට ගන්නවන කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක. එතකොට අන්න ඒක නව කර්ම නැතිවීමක් ප්‍රකාශ කළා. දැන් මෙතන අපි මේ කියන්න ගියේ කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේ. ඒකට කර්ම නැමැති කේතේ සාමාන්‍ය පුද්ගලයාගේ විඥාණය නම් පැලවෙනවා. පැලවෙන්නේ මොකද? තණ්හා තෙතමනයක් තියෙන නිසා. ඊළඟට ඔන්න ඔතන ගැඹුරු කාරණයක් තියෙනවා. එතන හීන බීජ කියලා කියන්නේ මොකද? මේ බීජය රහතන් වහන්සේලාගේ විඥාන බීජය පැලවෙන්නේ නැත්තේ ඒකේ මදේ නැහැ. ඒ බීජයේ තියෙන මදේ ගලවලා දාලා. මොකද්ද මදේ? නාම රූපේ. මේ උපමාව ඒ විදිහට මෙනවා නෙවෙයි සූත්‍ර දේශනාවල අපි මේ පින්නතුන්ට තේරුම් කරන්න කියන්නේ. එතකොට ඒ ටික තමයි ධර්මයේ වචනෙන් කියනවා නම් ඒ බඳු ඒ රහතන් වහන්සේලාගේ විඥානය හඳුන්වන්නේ අනිදස්සන විඥානය. මේක බොහෝ උගතුන්ට මේ කාලේ වෙනකන් මේ නොපැහැදිලි තැනක්. අනිදස්සන විඥානය. අනිදස්සන විඥානය කියලා කියන්නේ ඒ විඥානයේ නාම රූපයක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ විඥානයේ නාම රූපයක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අර නාම රූපයේ විනිවිද යන ප්‍රඥාවක් රහතන් වහන්සේ ලබාගෙන තිබෙන නිසා නාම රූපේ ඇලෙන්නේ ගැලෙන්නේ පැටලෙන්නේ. ඒකයි ඒක නිසා ඒ විඥානය ඇත්ත වශයෙන් කියනවා නිරුද්ධ විඥානයක්. නිරෝධ වෙලා. විඥාන නිරෝධය රහතන් වහන්සේලා අරහත් ඵල සමාපත්තියේදී අත්විඳිනවා. අත්විඳිනවා. එතකොට ඒ ඵල සමාපatti සිතමයි රහතන් වහන්සේලා අවසාන අවස්ථාවේදී ඒ ඉදිරිපත් වෙච්ච නිසා තමයි නැවත භාවයකට යන්නේ නැත්තේ. ඒකෝත් ඒ කීන බීජා අවිරූලි ඡන්දා. ඒක නිසා අර ඡන්දය තමයි තණ්හාවේ ඊ타මත්ම තණ්හාවේ ගිරියයි කියලා කිව්වොත් දැන් පැලෑටියක් පැලවෙනකොට ගිරියක් ඇදෙනෝනේ. ඒ වගේ තණ්හාව ඊටාම ඇහැට පෙනෙන නොපෙනෙන පැත්ත තමයි ඡන්දේ නමින් හඳුන්වන්නේ. දැන් මේ කාලේ කියන ඡන්දේ නෙවෙයි. දැන් යමකට කැමැත්ත ඇති වුණාට පස්සේ තමයි ඔක්කොම. ඉතින් අනේ ඡන්ද කියන එකේ තියෙන අර ඕනෑකම කැමැත්ත පිළිබඳ යම්කිසි සියුම් සියුම් විදියට ඒක ඇති වෙන්නේ. එතකොට අවිරෝල්ලි ඡන්දා කියලා කියන්නේ ඡන්දේ පැන නගින්නේ නැහැ. එතකොට කර්මක් ෂේ කළා ඒ වගේම නාම රූපයත් අවබෝධ කළා ගත්තා එයින් ඒ නාම රූපයෙන් මිදුණා තේක්ෂින බීජ ආවිරුලි ඡන්දා නිබ්බන්ති ධීරා යථා අයං පදීපෝ ඔන්න එතකොට තමයි ඒ රහතන් වහන්සේලාගේ පරිනිර්වාණ අවස්ථාව පහනක් නිවුණා වගේ ඒක කාරණේ සම්පූර්ණ වෙන්නේ පහනේ තෙලුත් ඉවරයි වැඩියත් ඉවරයි තෙලුත් ඉවරයි වැටියත් ඉවරයි. ඒක තමයි නිවන කියලා කියන්නේ ඒ නිවීම. ඒ නිවුණු தත්ත්වය අමෘතය කියලා කියන්නේ මොකද? ඒ මරණ බයක් නැහැ. ඒ අවබෝධය වෙනකත් අබා සෝමාන් පුද්ගලයාට පවා අකියාපු යන්තමින් නිවන දුටුව පුද්ගලයාට පවා ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. මොකද මොහතකට විදර්ශනා ඥාන ශක්තිය තුලින් මේ පංච උපාදානස්කන්ධය අතහැරෙනවා. අතහැරෙනවා. ඒ අතහැරීම තුල අමුතුම පුදුම විදිහේ ලෝකයා හිතන්නේ නැති ලෝකෝත්තර සැනසීමක් ශාන්තියක් දකිනවා. ඒකම තමයි වඩාත් ප්‍රකට වෙන්නේ ඉහළම මට්ටමින් ප්‍රකට වෙන්නේ සියලු අර සංයෝජන ඉවත් කළ අවස්ථාවේ රහතන් වහන්සේට උන්වහන්සේලා අරහත් ඵල සමාපත්තියේදී අර අමෘතත්වයේ පරිභෝග කරනවා භුක්ති විඳිනවා ඒ භුක්ති විඳින නිසා එතකොට එතන තියෙන්නේ මරණය නැති බව පිළිබඳ සුවයක් මරණ බයනේ කාටවත් තියෙන්නේ ඒකට අමෘතත්වය පිළිබඳ ඒ සුවය ස්වාභාවිකයි. නියම මරණය ලෝකයා මරණය කියන හඳුන්වන වේලාවේදී ඉදිරිපත් වීම ස්වාභාවිකයි. කය අතහරින්නෙත් නැතුව අපි සිතින්නේ උපාදානය අතහැරීම පමණකින් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් දිත්තේව ධම්මේ මෙලවම. කය අතහරින්න වෙලාවට ඉදිරිපත් වෙන්නේ ඒක ස්වාභාවිකයි. ඒක නිසා තමයි තේකීන බිදාවිරුල්ලි ඡන්දා නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ ඒ පහනට තවත් තෙල් වැක්කිරෙන්නේ නැහැ. තවත් වැටි දාන්නේ නැහැ. පාන නිවුණා වගේ. ඔන්න එතකොට මේ පින්නතුන්ට අපි රතන සූත්‍රය අපේ ශක්ති ප්‍රමාණෙන් අර කියාපු අර්ථ රසය මතු කරලා දෙන්න උත්සාහ කළා. ඉතින් අපට වඩා හොඳ මිහිරි කටහඬ ඇති ගායකින් ඉන්නවා. ඒ අයගේ ඊට වඩා සමහර විට මේ පින්නතුන් මේවා අපි පැටිගත කරත් මේවට වැඩිය සවන් දෙන්නත් කැමති නොවෙන්න පුළුවන් කෙසේ හෝ වේවා අපි මේ මාතෘකාව ඉදිරිපත් කළේ මෙන්න මේ දැන් එන්න එන්නම මේ වටිනා රත්න සූත්‍රයේ අභාවයට යන ඉඩ තියෙන නිසායි මේ නුවණැති පින්වතුන් ඒක නිසා මේවායි අර්ථපක්ෂය සසලකමින් සත්‍ය ක්‍රියාවක් හැටියටම සමහර විට සතිය ගිලිහීම නිසා සමහරට අර්ථය අමතක වෙන්න පුළුවන්. උත්සාහ කරන්න ඕන සත්‍යයනා කරන අවස්ථාවේදී පවා සත්‍ය ක්‍රියාවක් හැටියට කරන්න. ගුණ ගුණ දාම් ගුණ සංග ගුණ එහෙම නැත්නම් අපිට බොහොම ලේසි ලක්ෂ වාරයක් පිරිත් සජ්ජායනා කරන්න මේ වගේ යන්ත්‍රයක් උපකාර කරගන්න පුළුවන්. මහන්සි වෙන්න ඕනේ. ලක්ෂ වාරයක් සජ්ජායනා කරන්න මේ දැන් තියෙන යන්ත්‍රයක් යොදා ගන්න පුළුවන්. අන්න එතකොට සත්‍ය ක්‍රියාවක් වන්නේ නැහැ. ඉතින් මේ ටික අපි කියන්නේ මේ පින්නතුන්ට දැන් බොහෝ දෙනා ඇදිලා යනවා ওই විදිහේ දේවල් වලට ඒ තුලින් වෙන්නේ ගිහි පැවිදි දෙපක්ෂයම පරිහානියටපත් වෙනවා ඒකම ඊටත් වඩා භයානකයි ඉදිරි પરම්පරාවට මේ ශතවර්ෂ ගණනක ආරක්ෂා කරගෙන අපි වටිනා සූත්‍ර වල ඉතුරු වෙන්නේ ශබ්දය විතරයි. බොල්ලාඩක් විතරයි. අන්න ඒක නිසා එතකොට මේ අද දවසේ මේ පින්නතුන් කවුරුත් බොහොම ප්‍රිය කරන හැම දිනම අහන මතක් කරන මේ අද දවසේ පවා මතක් කළ පිරිත් ගැන හැම දිනම අහන්න කැමති පිරිතක් අපි අර කිව්ව විදිහට මේ පින්නතුන්ට අර්ථවත්ව ඉදිරිපත් කරන උත්සාහ කළා. ඉතින් ඒයින් ප්‍රයෝජන ගනිමින් මේ පින්නතුන්ගේ එදිනදා ජීවිතයටත් භාවනාවටත් මේක හාත්පස ආරක්ෂාවක් පරිත්‍රාණයක් හැටියට පාවිච්චි කරන අතර අර ත්‍රිවිධ රත්නයේ ගුණය වඩා වඩාත් ඒ තුලට කිට්ටු වෙලා අර කවුරුත් බලාපොරොත්තු වෙන මේ ධර්මයේ මේ රත්න සූත්‍රයේ කියවුණු අර බුද්ධ ධර්ම සංඝ රත්නය තුලින් අපට ලබා ගන්න පුළුවන් අපගේ විමුක්තිය සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිපේදීන් ලබා ගැනීමට මේ දේශනාවත් උපකාරවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවීචයේ සිට අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ විදිහේ ධර්ම දේශනාවක් මේ ධර්ම ශ්‍රවණයත් ඒ බල අනුමෝදනාව වෙන්න කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් මහා මහණිවරුන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගාථා කෙනෙත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්ති අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තාජනි සෝකා හොන්තු සබ්බේපි පානිනෝ දුක්ඛප්පත්තාජනි දුක්ඛා භයප්පත්ත තාජනි සෝකා හොන්තු සබ්බේපි පත්තාජනි දුක්ඛා භයප්පත්තාජනි භය සෝකප්පත්තාජනි සෝකා හොන්තු සබ්බේපි පානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මි සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය සතං සමාගමෝතු යාවනි හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති බමන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ ස්මිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසාදීමෙන් ධර්මදානමය කුසල් රැස්කරගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.